තෙරුවන් සරණයි. ස්කන්ධයේ උදේවැය දැකීම කියන කාරණාව යටතේ නිවන් දැකීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි නිවන් දැකීම සඳහා කුමක් කළ යුතුද කියලා භික්ෂුන් වහන්සේලා ආහන ප්‍රශ්නයනි. බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා. ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කළ යුතු වන්නේ කියලා. සෝවාන් වීම සඳහා කුමක් කළ යුතුද? ස්කන්ධයේ උදේවය දැකීමමයි මහණෙන් කළ යුතු වන්නේ. සකදාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්කන්ධයේ උදේවය දැකීමමයි මහණෙනි කළ යුතු වන්නේ. අනාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්කන්ධයේ උදේවය දැකීමමයි කළ යුතු වන්නේ. අරහත්ත්වයේ සඳහා කුමක් කළ යුතුද? ස්කන්ධයේ උදේවය දැකීමමයි මහණෙනි කළ යුතු වන්නේ. බුදුන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මේ මාර්ගඵල ලැබීම සඳහා මේ සසර දුකින් මිදීම සඳහා කුමක් කළ යුතුද කියන ඒ ප්‍රශ්නයට දෙන පිළිතුර නම් ස්කන්ධයේ උදේවැය දැකීමමයි කළ යුතු වන්නේ කියන කාරණා. නමුත් අද ගැටලුව තියෙන්නේ ස්කන්ධයේ උදේවේ දැකීම කියන කාරණාව නිවැරදිව වටහා නොගැනීමයි. බොහෝ අපිට අහන්න ලැබෙනවා ධර්ම දේශනා. නමුත් ධර්ම දේශනා කරන දේශකයන්න් වහන්සේ දේශනා කරනවා. අසන්නන් ධර්මය ශ්‍රවණය කරනවා. අදත් අහනවා. හෙටත් අහනවා. සමහර හැමදාම ධර්ම දේශනා කරනවා. අහන අය හැමදාම බණ අහනවා. කවුරුවත් නිවන් දකින්නේ නැහැ. ඒක හරි ඔබත් ටිකක් නුවණින් සිහියෙන් දකින්න ඕනි. අපි කොච්චර බණ ඇහුවත් මදි තමයි. ඒක ඇත්ත. නමුත් තම තමන් තම තමන්ගේ සිතේ ස්වභාවය දකින්න උත්සාහ කළ යුතුයි. අපි අපිම නොදැනි අපි පුරුදු වලට ඇබ්බැහි වෙනවා. මේ මමය කියලා අපි අපිට නොපෙනුනාට අපිට නොතේරුණාට ඒ තියෙන්නේ පුරුද්දක්මයි. අපි දත්ම දෙන්නේ පුරුද්දට. අපි ඇවිදින්නේ පුරුද්දට. අපි කෑම කන්නේ පුරුද්දට. අපි කතා කරන්නේ පුරුද්දට. අපි හැසිරෙන්නේ ඉගෙන ඉඳගන්නේ නැගිටින්නේ වාඩි වෙන්නේ ඇවිදින්නේ සතර ඉරියව්වෙම අපි පුරුදු තියනවා අනුකරණ තියනවා අපි කිව්වට මම ස්වාධීනයි කියලා එහෙම දෙයක් නැහැ මම කියන්නේම ඇත්තටම පුරුද්දක් සංඥාවක් දත්ත ටිකක් මේ පුජ්‍යල භාවයේ නුවණින් දකින්න ඕනි කාරණයක්. මම කියන්නේ ඇත්තටම දෘෂ්ටියක්. ආත්ම දෘෂ්ටියක්. සක්කාය දෘෂ්ටි. මම කියලා කෙනෙක් ඉන්නවද? ප්‍රත්‍යක්ෂන භූමියේ සාමාන්‍ය අපි හැමෝම හිටපු තැනක් තමයි. මේ මම ඉන්නවා. මේ ඔබ ඉන්නවා. මේ ගහකොළ ඉරහඳ ඇලදොල හැමදේම තියෙනවා. ඒ තියෙන ලෝකෙක මම ඉපතිලා ඉන්නවා. ලෝකෙ තියෙද්දි මම මැරිලා යනවා. අපි හැමෝම හිටපු තැන එතන. අද ඔබත් ඉන්න තැන එතන. හරිද මේ තැන? අපි ගාව තියෙන පුරුදු ටිකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. අපි ගාව තියෙන සංඥා ගොඩක් කියලා අපිට වැටහෙන්නේ නැහැ. අපිම හිර වෙලා අපිම නොදැනි අපි දැන් කැමැත්තෙන් මායාවට කැමති වෙලා මේක මායාවක් මා රූප මංච විඥාන නමුත් දැන් අපි මේ මායාවට කැමති අපි රැවටිලා ඉන්න කැමති ඔබ කැමැත්තෙන් හීන දකිනවා මේ කතා කරන්නේ නින්දිදි දකින හීනේ වගේම තමයි සැබෑ ලෝකෙත් ඔබ දකින්නේ හීනයක් හීනේ දකිනකොට නින්දේදී ඔබට පුළුවන් ද ඒ හීන වෙනස් කරන්න. ඔබ නින්දෙදි දකින හීනේ ඒ විදිහටම ගලාගෙන යනවා. ඔබට බෑ වෙනස් කරන්න. ඔබට වැටෙන්නේ ඒ මොහොතේදී ඔබ ඉන්නේ හීන එක කියලා. දැන් ඇත්ත ලෝකෙත් ඔබ හීන දකිනවා. ඔබට මේ දකින හීනේ හීනයක් කියලා තේරෙන්නේ නැහැ. ඇත්ත ලෝකේ හීනයක්? ඔව්. ඇත්ත ලෝකෙත් හීනයක් තමයි. නමුත් අපි ඇත්ත ලෝකේ දකින හීනෙට හොඳටම රැවටිලා ඉන්නේ. ඒක අපිට මේ හීනේ අපිට ඇත්තක් වෙලා. ඔබ කියයි. ඔබ මේ මොනවද කියන්නේ? මේ ඔක්කොම පේන්න තියෙනවා. මේ අල්ලන්න පුළුවන්. මේ මේ තියෙන ලෝකේ මේ ඉරක් තියෙන, හදක් තියෙන, පොළවක් තියෙන. කවුද කිව්වේ ඉර තියෙන ලෝකයක්? කවුද කිව්වේ හඳ තියෙන ලෝකයක්? කවුද කිව්වේ පොළව තියෙන ලෝකයක්? ලෝකයක් කියන්නේ මොකද්ද? මේ භාෂාවක්. අපි භාෂාවකින් කතා කරනවා. අපිම හදාගත්ත ඉරක්, අපිම හදාගත්ත හඳක්, අපිම හදාගත්ත ලෝකයක්, අපිම හදාගත්ත පොළවක්. අපි මේ හැඩතල වලට නම් දීලා අඹ ගහ නුග ගහ මේ සෙප්පුටු ඇඳක් ඔබ විදේශික ඔබ ඉංග්‍රීසි ජාතිකයෙක් නම් ඔබ ඇමරිකාවේ නම් මේ ඇමරිකාවේ පුරවැසියෙක් නම් අහන් ඉන්නේ ඔබ කතා කරන භාෂාව શબ્දේ වෙනස් අපි ආසියාවේ මේ ලංකාවේ කතා කරන භාෂාව වෙනස් ඒ શબ્ද වෙනස් ඉන්දියාවේ දෙමළ භාෂාව හින්දු භාෂාව වෙනස් සබ්ද වෙනස් චීනේ කොරියාවේ ජපානේ ඒ shabdේ වෙනස් මේ ලෝකයේ කොටසක් ඉංග්‍රීසි භාෂාවෙන් shabd කරනවා කොටසක් දෙමළ භාෂාව හින්දු භාෂාවෙන් shabd කරනවා අරාබි භාෂාවෙන් shabd කරනවා කොටසක් චීන භාෂාවෙන් කොරියන් භාෂාවෙන් ජපන් භාෂාවෙන් අපි එහෙම කියනවා. මොම් මෙතන තියෙන શબ્ද ටිකක් අපිට නොහැටෙන කාරණාව නම් අපි හොඳටම රැවටිලා ඉන්න කාරණාව නම් අපි ලියා ගන්න බැරුව ඉන්න කාරණාව නම් දකින්න නුවණින්ම මොකද්ද මේ කියන්නේ මේ භාෂාව අපි හදාගත්ත එකක් කියලා කියන්නේ අපි මේ භාෂාව කියන්නේ શબ્දයකට නේද අපිට කෝල් එකක් දීලා කියනවා දොඩන්ගේ එඩියක් ගැන. එතකොට ඔබට දොඩම් ලැබෙනවා. Apple ගැන. එතකොට ඔබට Apple ගෙඩියක් ලැබෙනවා. ඔබට දෙන්නේ શબ્ද කුමක්ද? රූපයක් ලැබෙනවා. ඔබට දුරකථනෙන් කියන්නේ ඒ දෙන්නේ සද්දයක්. දුරකථනෙන් රූප එන්නේ නැහැ. දුරකථනෙන් සද්දයක් එනවා. එතකොට මේ શબ્දේ ඔබ රූපයක් මවා ගන්නවා. සබ්දෙට කොයින්ද රූප? ඇත්තටම කිව්වොත් ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. අපි හැම එකටම රූපයක් තියෙනවා. රසත් දැනනකොට අපි දන්නවා මේක අන්නාසි රස. මේක අඹ රස. සුවඳක් දැනනකොට අපි දන්නවා මේ පිච්ච මලේ සුවඳ. මේක රෝස මලේ සුවඳ. මේ සුවඳ එන්නේ කුමකින්ද? පළතුරකින්ද? අපි ඒත් ඒක අඳුරනවා. අපි දන්නවා මේ සුවඳක් එනකොටම මේ සුවඳ මොකක්ද කියලා. ඒකට රූපයක් තියෙනවා. හඳුන් කුරු සුවඳ. ගඳක් ආවත් ගන්ධය කියන්නේ සුගන්ධයත් ගන්ධයමයි. ගන්ධය කියන්නේ මේ අපේ නාසයට දැන් දැනීම. එතකොට අපි මෙහෙම කතා කරනවා. අපි කියනවා අන්ත දෙකක් ගැන. බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ලෝකෙට දේශනා කරනවා පරම සත්‍යය. සිතින් මිදෙන මඟ. ඒ සිතේ සත්‍ය මායාව දැක්කොත් ඔබ ඒ සිතේ සත්‍ය දැක්කොත් ඔබ ඒ සිත මායාව දැක්කොත් ඔබ මේ සිතින් ඔබට මවන ලෝකේ ඇත්තක් වෙන්නේ නැහැ. ඒකයි සිතින් මිදෙන මඟ. අපි සිතින් තමයි දුක් විඳින්නේ. අපේ දරුවා මැරෙන එක දරුවා මැරුණොත් අපි දුකයි කියනවා. නමුත් ඔබගේම අසහවාසීන්ට ඒ දරුවා මැරෙනකොට දුකක් ඇති වෙන්නේ නැහැ ඔබට තරම්. ඒකට හේතුව ඒ ඔවුන්ගේ දරුවා නෙමෙයි. අපි දුක් විඳින්නේ අපේ අපේ දරුවා කියන සිතුවිල්ල නිසායි. බාහිර දරුවා මැරෙන එකත් දුකයි. ඒ වගේමයි ඔබේ සිතවිල්ල දරුවා ඉන්න තාක් ඔබ දුක් විඳිනවා. දරුවා මැරුණත් ඔබ දරුවා මතක් කර කර අඬනවා දුක් විඳිනවා. හැබැයි මේ බුදුන් වහන්සේ දේශනා කරනවා පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා බුද්ධත්වයේ ලැබලා මේ පස්සක තවසන්ට දේශනා කරන මුල්ම දේශනේ ධම්මචක්කපවත් සූත්‍රය තුල පේනවා. බාහිර දරුවා මැරෙන දුක හිතේ ඉන්නද මහත්කම් ඇති වෙන දුක. හැබැයි දරුවෙක් කියලා කෙනෙක් නැති තැන. ස්කන්ධ දුක්ඛ කියන්නේ. දුක නොවන දුක. ඔබට බාහිර දරුවා මරන දුක දුකයි. ඔබට හිතේ ඉන්න දරුවා ඒ සිතේ දරුවා මරණු බව තියෙන තාක්කල් දුකයි. නමුත් මේ ස්කන්ධ දුක්ඛ කියන්නේ දරුවෙකුට නොගන්න තැන තියෙන දුක. අන දුක දුක සත්‍ය හිතේ ඉන්න දරුවා මරණ දුක. බාහිර මරණ දුක දුක හිතේ ඉන්න දරුවා මරණ දුක සත්‍යය. හැබැයි දරුවෙක් කියලා කෙනෙක් නැති බව අවබෝධ කිරීමයි ස්කන්ධ දුක්ඛ මේ ස්කන්ධයෙන් නෙමෙයි දරුවා හැදිලා තියෙන්නේ. දරුවෙක් හම්බ වෙන්නේ නැහැ. අන්න දුක නොවන දුක ස්කන්ධ දුක්ඛ. මෙයයි නිවනට මඟ. බුදු කෙනෙක් ලෝකෙට පහරලා දේශනා කරන්නේ මෙන්න මේ ස්කන්ධ දුක්ඛ. ඒකයි මේ ස්කන්ධයේ ඇති වෙන නැති වෙන ස්වභාවය දැකීමයි නිවන කියන්නේ. නිවන් මඟ සාක්ෂාත් වෙන්නේ මේ තුලිනුයි ආර්යයන් වහන්සේ නමක් දකින්නේ මෙන්න මේ තුන්වෙනි ආකාරයේ ආර්ය සත්‍ය දුකාර්ය සත්‍ය ස්කන්ධ දුක්ඛ පාදානස්කන්ධයේ උදේ දැකීමමයි ආර්යකාන්ත සීලය මේ ආර්ය කියන්නේ එතකොට ආයතන දැන් මේ ස්කන්ධය කියන එකෙන් ඒ ස්කන්ධයෙන් අපි විඳීම හැදින් දැනගැනින්නේ පොත කියන මෙන්න මේ නාමය හදාගන්නේ. එතකොට ඒ නාමයේ බාහිර රූපයට ගැට ගැසීමනේ ආයතනය කියන්නේ. ඇස කියන ආයතනය කියන්නේ නාම රූප දෙක ගැට ගැසීමනේ. ඒ දැන ගැනීමනේ විඥානය කියන්නේ. එතකොට පොත කියලා අපි දැනගත්තේ අපේම පෙර මතකයෙන් ආපු සංඥාවක්. පුරාණ විදම්බික්කවේ කම්මවදා. පුරාණ කර්ම නිසා නව කර්ම රැස් වෙනවා. අතීතේ අපි දන්න නිසා අපිට මේ පේන හැම එකටම නමක් තියෙනවා. ඔබ දන්නවා ඔබේ ඉස්සරහට එන හැම දෙයකම නාමේ. ඔබට ශබ්දයක් આવත ඔබ අඳුරනවා. ඔබට ගන්ධයක් આવත ඔබ අඳුරනවා. ඔබට වර්ණයක් આવත ඔබ අඳුරනවා. ඔබට ස්පර්ශයෙන් આવත් අඳුරනවා. ඔබට සිතුවිල්ලෙන් આવත් ඔබ අඳුරනවා. මොකද්ද මේ ඔබ දන්නවා කියන්නේ? ඔබ අඳුරනවා කියන්නේ ඒ සංඥාව ඔබගේ පෙර මතකයක්. ඔබ දන්න දත්තයක්. ඒක අතීතයක්. අතීතයේ ඔබ දන්න දත්තයක් නිසා ඉන්නව කර්ම සකස් වන්නේ. පුරාණ කර්ම බිඳම් බික්කවේ කම්මම් බදාමි. පුරාණ කර්ම නිසා නව කර්ම රැස් වෙනවා. ඉතින් මේ අපිම හදාගත්ත මෙන්න මේ සිත අපි අවබෝධ කරන්න ඕනි. ඔබට මේ එන අරමුණක් නේ සිත කියන්නේ. හැම මොහොතෙම ඔබට සිතක් උපදිනවා. හැම මොහොතක් මොහොතක් පාසා වේගයේ මේ සිත ඇති වෙනව නැති වෙනව පවතින්නේ. සංකතය තුළ හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. අසංකත එකම ධර්මයේ නිවන නම් මේ දුක සත්‍යය ඇති වෙන්නේ ඇති වෙන නැති වෙන සංකතයටමයි. තණ්හාවත් ඇති වෙන නැති වෙන සංකතයක්මයි. පවතින දෙයක් නෙමෙයි. තියෙන දෙයක්ුත් නෙමෙයි. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන එකක්. බොහෝම නුවණින් දකින්න ඕනි මේ කාරණාව. සත්‍ය දකින්න ඕනි. අධීර කීපයකට මේ කාරණා අපිට පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. මුලින්ම ඔබ දකින්න ඕනි. බාහිර ඔබට පේන ලෝකේ ඒ සිත අරමුණු කියන්නේ මොනවද කියන එක. සති සම්පජාන්‍ය පිහිටනවා කියන්නේ එනේන අරමුණ දකින්න ඕන. ඉතින් ඒ එන අරමුණේ එන මේ දැන් මේ මොහොතේ සිත දකින කෙනා සිතට එන අරමුණු දැකීමමයි සිත දකිනවා කියන්නේ. දැන් ඔබට මේසයක් පේනවා. ඔබ බෙල්ලහරවල බැලුවොත් ඔබට බීත්තියක් පේනවා. ඔබට ඊට පස්සේ තව දෙයක් පේනවා. අපි මේක මෙහිම දිගටම පැහැදිලි කරන උපමාවකින්. එක මොහොතක ඔබ දකිනවා ඉරියව්ව වෙනස් කරනකොට ඔබට දැකීම වෙනස් වෙනවා. ඒ කියන්නේ ස්කන්ධය වෙනස් වෙනවා. ඔබ මේ දකින ස්කන්ධේ වේදනා සංඥා සංකාර මේක 아무තු කතාවක් නෙමෙයි. මේ අරමුණමයි කතා කරන්නේ. අරමුණ එනකොට ඒකේ හැඩතලය ගැන කතා කරන්නේ. උපමාවකට අපි කියනවා වර්ණය ගැන චක්කු විඥානය ගැන. නමුත් ශබ්දය ගැන කිව්වත් සෝත විඥානය එකම ස්වභාවයම තමයි. ඔබ මේ දකින මේ සිත ඇතගෙන නැති වෙලා තව සිතක් අට ගන්නවා. ඒ සිතත් අටගෙන නිරුද්ධ වෙලා තව සිතක් අට ගන්නවා. එක් සිතක් ඉපද නිරුද්ධ වෙලා තව සිතක් අට ගන්නවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා සිත් පරම්පරාවක් මේ විදිහට ගලනවා. ඒිත ඒ සිතක් කියන්නේ අරමුණක් කියන්නේ අපි උපමාවක් පෙන්නවා. බුදුන් වහන්සේ පෙන්වන්නේ උපමාව. ආලෝකයක් ගසත් නිසා වැටෙන සෙවණැල්ල ප්‍රතිබිම්බය තමයි මේ අපේ දැන ගැනීම වෙන්නේ. ඇසේ දැන ගැනීම. අපි එහෙම කිව්වට මේක මනාකොට නුවණින් දකින්න ඕනි. ආලෝකයත් ගසත් නිසා වෙන සෙවණැල්ල. ආලෝකයට අයිතිත් නෑ ගසට අයිතිත් නෑ. බාහිරට අයිති නෑ අපේ සිතේ හටගන්න ප්‍රතිබිම්බයක්. ඒ ප්‍රතිබිම්බ ප්‍රසාදයක්. චක්කු විඥාන ආලෝකයට ප්‍රසාදවත් වෙන ඒ හැඩතලේ සෝත විඥානයේ ශබ්දයට ප්‍රසාදවත් වෙන හැඩතලය. ගාහන විඥානයේ ඒ ගඳ සුවඳට ප්‍රසාදවත් වෙන හැඩතලය. ජීව විඥානයේ රසට ප්‍රසාදවත් වෙනවා ප්‍රසාදවත් වෙනවා ස්පර්ශය වෙනවා ප්‍රසාදවත් වෙනවා මෙතන මෙතන හැම මොහොතම ක්ෂණයක් ක්ෂණයක් ප්‍රසාදවත් වෙනවා මොකද්ද මේ කියන්නේ ප්‍රසාද රූපයක් අට ගන්නවා මොකද්ද මේ කියන්නේ මේ සිතට අරමුණු මේ අරමුණු මේ ద్వාර හය ඔස්සේ ගලන අරමුණු එහෙම නැත්නම් මේක කියන්න පුළුවන් ස්පාක් වෙනවා වගේ දෙයක් සාමාන්‍ය නවයහුන් තරුණයෙකුට ඒ භාෂාවෙන් තියොත් වැටහෙනවා ඔබ ආලෝකයේ ඉර එළියට කණ්ණාඩියක් ඇල්ලුවාම දිලිසෙනවා මෙන්න මේ වගේ අපේ චක්කු ප්‍රාසාදේ ආලෝකයට ප්‍රසාදවත් වෙනවා ශබ්දයට ප්‍රසාදවත් වෙනවා කර්ණ සංකපටලේ ගාහණයට ප්‍රසාදවත් වෙනවා ජීවා ඉන්ද්‍රිය ගන්ධයට රසට ප්‍රසාදත්තන ජීවයින්ට මෙන්න මේ වගේ මේ ප්‍රසාදයෙන් හැඩතලයක් විතරයි එන්නේ ඇස කියන්නේ කැමරාවක් ඇස කිව්වේ නෑ මම නාගා නුග ගහ කියලා අඹ ගහ කිව්වේ නෑ මම අඹ ගහ කියලා නාගා කිව්වේ නෑ මම නාගා කියලා කවුද මේවා කියන්නේ අපි කියන්නේ අපි හදාගෙන තියෙන මේ නම් ටික අපිව වෙනස් කරනවා. මේ කොරෝනා කියනවා. ඒක චීන භාෂාවෙන් කතා කරන්න පුළුවන් වචනේ කොරෝනා. නමුත් ඒ සද්ද උච්චාරණය කරන්න බෑ විදේශීය රටවලට යුරෝපයට ගියාම ඒක ඉංග්‍රීසි භාෂාවේදී ඒ උච්චාරණය පහසුවට COVID-19 කියනවා. නමුත් ඒක අද තවත් ඒ නම අද වෙනස් වෙනවා. දැන් කියනවා ඇල්ෆා බීටා කියලා. මේ විදිහට එක මොකද්ද මේ අවසානයේ තියෙන්නේ කොරෝනාද කොවිඩ් 19ද ඇල්ෆා බීටාද හෙට තව නමක් කියයි අපිම දාගන්න නම් අපි පරිහරණය කරනවා අපි අපි හදාගත්ත සම්මුති ප්‍රඥප්ති මේස පුටු ඇඳන් ඉර හඳ හැමදේම භාෂාව අපිමයි හදාගෙන තියෙන්නේ එහෙම දෙයක් නැහැ ඇයි එහෙම කියන්නේ මේක හොඳට නුවණින් දකින්න ඕනි කාරණාවක් කොච්චර ඔබ හිතුවත් මදි. හරි ලේසියට කියනවා ධර්ම දේශනා කරනකොට මේ තණ්හාව නැති කරන්න එතකොට දුක නැති වෙනවා කියලා. කවදාවත් ඔබට ඒක කරන්න පුළුවන් වේද කියලා බලන්නකෝ. තණ්හාව කොහොමද ඔබ ඔබට ඔබගේ තණ්හාව ඔබට අල්ලන්න පුළුවන්ද? ඔය ඔය මොන හරි ඔය දෙයක් ඔය අපි දෙයක් නැති කරලා අත්හරිනවා වගේ දෙයක් ඔය ඔබට ওই ඝන වස්තුවක් අත්හරිනවා වගේ තණ්හාවක් අත්හරින්න පුළුවන්. තණ්හාව කවදාත් ඔබට එහෙම අල්ලන්නවත් අවු වෙනවත් දෙයක් නෙමෙයි. ඒක චිත්ත චෛසික. ඒවා අල්ලන්න බෑ සිතේ. එකම එක දෙයයි ඔබට කරන්න පුළුවන්. තණ්හාව නැති වෙන්නේ. තණ්හාව පවතින්නේ අවිද්‍යාව නිසායි. නැති දෙයක් ඇති කර ගැනීම නිසාමයි ආ මේ නැති දෙයක් තියනවා කියලා ගත්ත නිසාම ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ. ලෝභ දේශ මොහසිත අටගන්නේ. එතනමයි තණ්හාව තියෙන්නේ. ඒ ලෝභ දේශ මොහසිතමයි තණ්හාව. ඒ තුලමයි තියෙන්නේ. උපාදාන වෙලා අල්ලගෙත්ත නිසා ලෝභ දේශ මොහසිත ආපනස කර්මය සකස් වෙන්නේ එතනමයි. මේ කතාව ගොඩාක් දීර්ඝව පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඔබට එච්චර කාලයක් ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ නැහැ. බොහෝ අයට ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි කෙටි කෙටියෙන් දේශන ඉදිරිපත් කරනවා. නමුත් මේ කතාව කෙටියෙන් කියන්න පුළුවන් කමකුත් නැහැ. මේක ගොඩාක් ඔබට මේක බොළඳ කරලා කියන්න පුළුවන් කමකුත් නැහැ. මේ පරම සත්‍යයේ විදිහටම කිව යුතුයි. අද සමාජයේ දිහා බලලා අපිට ඒක සමාජයට ඕනි දේ ඉල්ලුමට සැපෙමු දෙන්න එහෙම මේ සත්‍ය ධර්මයේ දේශනා කරන්න බෑ. එහෙම කරන අය කරන්නේ වෙනින් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු එතනක් තියෙන ධර්මයේ නෙමෙයි අධර්මයමයි. ධර්මයේ නම් ධර්මයයි. ඒ තුල කිසිදු ලාභ ප්‍රශංසාවක් නැහැ. ඒ හරි නිර්මලයි. ඉතින් නුවණින්ම දකින්න ඕනේ මේ කාරණාව. අපි මේ කියාගෙන ආවේ කොතනටද? ස්කන්ධය කියන්නේ කුමක්ද? ස්කන්ධය කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. මේ එන ආලෝකයේ ගසත් නිසා වැටෙන සෙවණැල්ල ඒ තමයි චක්ක විඥාන ප්‍රසාදය. ඒ චක්ක විඥානේ හේතු වෙනවා තින්න සංගති පස්සෝ මනෝ විඥානෙට. ආයතනෙ කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තා වගේ මේ ප්‍රසාද රූපයක් චක්ක විඥානේ තුළ ඒ දැනෙන දැනීම මනස චිත්ත ඡයසික ඒ මනසට ස්පර්ශ වෙනවා ආයතනෙන් බාහිරට ద్వාරයක් දොරක් තියෙන ආයතනේ නමුත් මනෝවිඤ්ඤාණ කියන්නේ ගේ ඇතුලේ වගේ යට එළියට එන්න බෑ මනෝවිඤ්ඤාණයට කවදාවත් බෑ මේ එළියට එන්න රූප දකින්න වර්ණ දකින්න මනෝවිඤ්ඤාණයට බෑ මනෝවිඤ්ඤාණයට පුළුවන් ධම්ම විතරයි මනෝවිඥාණය ඇසුරු කරන්නේ ධම්ම විතරයි. ධම්ම කියන්නේ ස්කන්ධේ විඳින් හැදින් දැන ගැනීම. වේදනා සංඥා සංකාර. ඒතර ඒ විඳීම ඒ හැඩතලේ විඳීම මොකද්ද කියලා විතරයි මනස දන්නේ ඔබගේ සිත. ඔබගේ සිතට වතුර තිබාවට හිතට වතුර බොන්න පුළුවන්ද? ඔබගේ හිතට බඩකින් ආවට හිතට බඩ බත් කන්න පුළුවන්ද? ඔබ සිතුවට ඇවිදිනවා කියලා සිතට ඇවිදින්න පුළුවන්ද? ඔබේ සිතට එළියට එන්න බෑ. ඒ හිර කූඩුවක දාපු කුරුල්ලෙක් වගේ සිත. එයාට කවදාවත් එළියට එන්න බෑ. එයා කූඩුවේ එයාම හදාගත්ත කූඩුව ඇතුලේ ආ ඉන්නේ. ඇයි මේ සිත කියලා දෙයක් ඇත්තටම නැහැ. ඒක ඔබට අවසානයේටයි අවබෝධ වෙන්නේ. මුලින් ඔබ දකින්න ඕන මේ සිත හැදෙන හැටි, ඇති වෙන හැටි, නැති වෙන හැටි. නමුත් ඒකේ සත්‍ය දකිනකොට ඔබට එන්නේ සත්‍ය ඥානය තුල ලබන අවබෝධය. නිසා ඔබට එනවා ඒ ඥාන අවදි වෙනවා. ධම්මචක්කුසේ අවදි වෙනවා. ඔබ ඇතුළාන්තයට ඇත්ත ඇත්ත දැනෙනවා. ඒ ධම්මචක්කුස ඔබ ඔබ ඔබේ ඥානය අවදි වෙනකොට ඔබට දැනෙනවා. ඒක සිතුවිලි නෙමෙයි. සිතුවිලි වලට කවදාවත් මේ ඥානෙට යන්න බෑ. සිතුවිලි වල ඥාන ගැන විග්‍රහ කරන්නත් බෑ. මේ ඥාන අභිඥා කියන ඒවා ඇත්තටම ඔබට දැනෙන දෙයක්. නමුත් ඒක සිතුවිල්ලක් නෙමෙයි. සිතුවිලි අභිභාගිය තනක් යතන. සිතුවිලි සත්‍ය දැකීම අනිත්‍ය දැකීම ප්‍රඥාව කියන්නේ ප්‍රඥා භාවයේ තබ්බා විඥාන පරිඥයන් කිව්වේ ඒකයි. විඥානේ සත්‍ය දැකීමයි ප්‍රඥාව. හැබැයි ප්‍රඥාවෙන් ඒ විඥානේ සත්‍ය දැකීම තුළ ඒ ඒ විඥානේ සිතුවිල්ලේ සත්‍ය දැකීමනි ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් දකින දේ දැනෙන්නේ විඥානෙටයි. අධ්‍යයන තුනයි. නේද? දැන් මෙතන තව කතාවක් තියෙනවා. ඒ තමයි ඔබට මේ එන්නේ හැඩතලයක් ආලෝකේ. ඒ හැඩතලයට ඔබ විසින් හදාගන්න සම්මුතිය ඔබ දකින්නේ. අන්න දෙවනි වටේ කැරකෙනවා. පළවෙනි වටේ හැඩතලේ දෙවනි වටේ ඒ මොහොතෙම සිද්ධ වෙන්නේ මේ වට්ටම් වට්ටති කියලා වට්ට දෙකක් වගේ පෙවුනට ඒ මොහොත මේ ෂණේම සිද්ධ වෙන්නේ හැඩතලේ එනකොටම ඔබ දකින්නේ පොතක් ඉරක් හඳක් ගහක් කොළක් ඒවා සම්මුති නම් ඒවා ඔබ හදාගත්ත ඒවා බාහිර මේවා නැහැ හතරමා භූත ගැන ඔබ කතා කරන්නෙත් නැහැ බාහිර තියෙන ඒවා ඔබට පේන්නෙත් නැහැ ඔබ සිතුවිලි වල හිර වෙලා ඉන්නවා පේනව නෙමෙයි අත්‍තරම ඔබ හිතනවා නමුත් අත්‍තර මේකේ හිතන දෙයක්වත් නැහැ ඒකත් මායාවක්මයි දැන් අපි කියනවා මේ අරමුණ එනකොට මේ සිතට අරමුණකට මා එක පොත කියලා. නමුත් බාහිර පොත් කියලා දෙයක් නැහැ. පොත් කියන්නේ සම්මුති ප්‍රඥප්තිය අපිම හදාගත්ත දෙයක්. එවන එක සිතුවිල්ල. නමුත් දැන් මේ කතාවේ ඊගාව ගැටලුව බාහිර පොතක් කියලා දෙයක් නැහැ. නමුත් එතන දෙයක් නැහැ නෙමෙයි. හේතු තියෙනකොට තියෙන හේතු නැතිකොට නැහැ. හේතු තියෙනකොට තියෙන සිතුවිල්ල. හේතු නැතිකොට නැති වෙන්නේ සිතුවිල්ල. භෞතික දෙයක් නෙමෙයි. එතකොට ඔබ මේ සිතින් පිටට යන්නේ නැහැ. ඒකයි චිත්තේන නියත ලෝකේ සිත ඇතුලේ ලෝකේ දකින්න මානෙනි කිව්වේ. සලායතන ලෝක ලෝක ආයතන වලින් තමයි මේ චිත්තසයිසික හැදෙන්නේ. ඉතින් ආයතන සලායතන දැකීමයි සිත දැකීම කියන්නේ එකම කාරණයයි. ඇස කියන ආයතනය දැන ගැනීම විඥානයයි. එහෙමනම් ඒ විඥානය දැන ගැනීම අවසානයේ සියල්ලම එකමයි. මේ සියල්ලම එකම කතාවයි. හැඩතලයේ විඳින්නේ හැඩතල හින්දු පුතෙස් පෙර සංඥාවට පෙර සංඥාත් එක්ක ගලපලා ගැනීමයි ඒ සංඥාව කියන්නේ ගැලපීමයි සංකාර කියන්නේ දැන ගැනීමයි විඥානය කියන්නේ එකම කතාවයි. ඔබ පොතක් දකිනකොට පොත කියන නාමයේ එනකොටම ඔබ හැඩතල එනකොට නාමය එනවා කියන්නේ මෙතන ඔබ රැවටිලා උපාදාන වෙලා බාහිර ඇත්ත වෙලා ඔබ පොතක් හම්බ වෙලා හැබැයි ඇත්තටම මෙතන පොතක් අපට හම්බ වෙන්නේ නැහැ. හැබැයි දෙයක් නැහැ නෙමෙයි. දෙයක් නැහැ නෙමෙයි. සත්‍ය දකිනවා සත්‍ය ඥානෙ. සත්‍ය දකිනකොට මේ දේ ඇත්ත දකිනවා. ඒ කියන්නේ බාහිර දෙයක් මුකුත්ම නැහැ නෙමෙයි. හතර මහා භූත රූපේ අපිට පේන්නේ නැහැ කිව්වේ ඒකයි. අපි දකින්නේ හතර මහා භූතත් නෙමෙයි කිව්වේ ඒකයි. අපි දකින්නේ සිතුවිලි. අපිව බාහිර තියෙන හතර මහා භූත වලට ගැට ගහගෙන ඉන්නවා. ආ ඒක තමයි හැඩතලේ තමයි ඒක තමයි ඒ. නමුත් අපි මායාවක් හදලා මායාව ඇතුලේ හිතෙන දේ එළියේ කියලා හිතාගෙන ඉන්නවා. නෑ එළිය මොකුත් නෑ නෙමෙයි. එළියේ තියෙන අතරමහබුත අපිට පේන්නේ නෑ. ඒකයි හේතුඵල ධමයක් වෙන්නේ. හේතුම් පටිච්ච සම්භූත හේතු නිරුද්ධා නිරුද්ධති හේතු තියෙනකොට තියෙන නැතිනකොට නැති වෙනවා. ආලෝකයේ තියෙනකොට වර්ණයක් පේනවා. ආලෝකයේ නැති වෙනකොට පේනීම කියන ඒ සංඥාව නැති වෙනවා. එතකොට මේ පෙනීමයිති තමන්ගේ ඇතුළේ දැඟ ඇතුළේද තියෙන්නේ ආලෝකේ නෑ එළියේද නෑ මෙතන ප්‍රසාදය තුළ ඇති වෙන නැති වෙන හැබැයි ඒක ඇතුළේ ඇතුළේ කියන්නත් බෑ එහෙම කිව්වොත් ඔබ රැවටෙනවා ඔබේ සිත ඔබේ ඇඟ ඇතුළේ නෑ ඇත්ත කතාව ඇති වෙන නැති වෙන බාහිරටත් හේතු වෙනවා ආලෝකේ නැතුව වර්ණයක් පේන්නේ නැහැ කියන්නේ ආලෝකයට ඇති හිත එහෙනම් ඒක ඇඟ ඇතුළට පනවන්න බෑ ඇඟ ඇතුලේ කියලා. හිත තියෙන තැනක් නැහැ කිව්වේ ඒකයි. වෛද්‍යවරු විවිධාකාර පරීක්ෂණ කරලා තියෙනවා. හදවතේ හිතක් තියෙනවා නම් හදවත අද ඩොනේට් කරනවා පිටින් දානවා එහෙනම් හිතත් මාරු වෙන්න ඕනේ එහෙම වෙන්නේ නැහනේ. මොලේ කබරකටවත් වේදනාවක් එන්නේ නැහැ කියලා වෛද්‍යවරු කියනවා. එහෙමනම් මොලේ ඇතුලෙත් එහෙමනම් ඒ සිතක් තිබිලා නැහැ. ඇත්ත කිව්වොත් මේ හේතුඵල ධර්ම තුළ සිත තැනකට පනවන්න බෑ. සිත කියලා දෙයක් නෑ ඒක මායාවක් දෘෂ්ටියක්. ඒකයි අපි අවබෝධ කරන්නේ. දැන් මේ පෙළ අපි පැහැදිලි කරේ. ඉතින් මේ ස්කන්ධ සංයුත්තේ අපි ගත්තේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩේ බුද්ධ දන් ත්‍රිපිටක 15 වෙනි පොතේ විශේෂයෙන්ම අපි ගිය පාර පැහැදිලි කරා එක පේජ් ඡේදයක් මේ 99 පිටුවේ උදාන සූත්‍රයයි. එතනදී අපි ඡේදයෙන් ඡේදයේ බොහොම පිළිවෙලට නිර්වෘල්ල ඉදිරිපත් කරන්න උත්සාහ කරා. මෙතනදී අපි ඔබට අර ඉදිරිපත් කරපු පෙළදහමේ විශේෂ තැනකට ආවා. දෙවෙනි වටේ තමයි ඔබ රැවට එන්නේ මුලා වෙන්නේ කියලා. සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එන්නේ ඔබේ පළවෙනි වටේ නෙමෙයි. පළවෙනි වටේ චක්කු විඤ්ඤාණය දැනගැනීම සිද්ධ වෙලා ඉවරයි. ඒක මොනවද කියලා දන්නේ නැහැ. හැඩතලය විතරයි. නමුත් ඒක මනෝවිඤ්ඤාණයට එනකොට ස්පර්ශයෙන් එන්නේ පටිඝ සම්පස්සයට අදිවචන සම්පස්සයක් කිව්වේ එන්නේ කිරණයක් ඇති වෙන්නේ සිතුවිලි ටිකක්. ඒක අදිවචන සම්පස්සයක් කියන්නේ. ඒතකොට සම්පටිච්ඡන සම්තිරණ ඕත්තපන ජවන් ජවන් කියන්නේ මේ පෙර මතකයේ ගලපන එක. ඒකයි ඒ කතාව. මේ ක්ෂණික සිතකයි නිවන් මඟ තියෙන්නේ. ඒ ක්ෂණික සිතකයි සතුරාර්ය සත්‍ය තියෙන්නේ. පොත කියලා ඇති වුණොත් ඒ සමුදයයි. පොත කියලා ඇති වුණොත් ඒ දුකයි. ඒ දුකයි පොත කියලා එතනොත් ඒ දුකයි සත්‍ය දැකීමයි නිරෝධේ ඒ එනේන අරමුණේ සත්‍ය දැකින මාර්ගය තුළ ගමන් කිරීමයි දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අන්න මිදීමමයි නිරෝධේ සිතේ සත්‍ය දැකලා මිදීම එහෙමනම් සමුදයත් දුකත් නිරෝධයත් මාර්ගයත් එකම තැනකින් දකින්න සමුදය සත්‍ය නිරෝධ සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය දුක සමුදය නිරෝධේ මාර්ගේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඒ වගේම තමයි නිවන් දකින්නේ දුකාර්ය සත්‍ය. සමුදය ආර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ග සත්‍ය, ආර්ය සත්‍ය. දැන් මෙතන මේ සම්මා දිට්ඨිය කියන්නේ බාහිර ඇත්ත කරගත්ත කෙනා මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ බාහිරේම දෙයක් නැහැ. සිතුවිලි තමයි තියෙන කියලා උට අවබෝධයක් නැහැ. ඒක නිසා මිත්‍යා දෘෂ්ටි භූමිය රැවටිලා ඉන්නේ. හැබැයි බාහිර නෙමෙයි මේ සිතුවිල්ලක් හිතේ හැදෙන දෙයක්මයි අපි දකින්නේ කියන අන්නේ සත්‍ය දකින්න කෙනා. අනි සම්මා දිට්ඨියට එනවා. එතනින් තමයි ආරෂ්ඨායක මාර්ගේ පටන් ගන්නෙ. එයත් දකින්නේ ක්ෂණික සිතකින්මයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ම වැඩෙන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැනයි. සම්මා දිට්ඨිය එතන උපදින තැන සම්මා සංකප්ප සම්මා සම්මා වාචා සම්මා ආජීව සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මෙතන නිවැරදි වෑයම තියෙන, නිවැරදි වචන නිවැරදි වෙනවා. මේ සේරම ඔහුගේ වෙනස් වෙනවා. ඔහු මේ බාහිර ඇත්ත වෙලා බාහිර දෙයක් තියලා පිම්පව ඒ කතාව වෙනයි කර්ම රැස් වෙනවා. මේ හේතුඵල ධම නිවන් දකින මග. සත්‍ය හේතුඵල ධම්ම සත්‍ය දකින තැනින් මිදුණු තැන. නැත්තම් අවිද්‍යාව නොදන්න කම නිසානේ පුංචි දරුවාට හැඩතලේ එනකොට මේ શબ્ද එකතු වෙන්නේ. ඒමනේ අපි ඊට පස්සේ භාෂාව විදිහට කියවන්නේ. නාමයේ රූපයේ, શબ્දයේ රූපයයි නේ හැමතිස්සම යන්නේ. බලන්න මේ කතාව. මේ අපි රැවටෙන හැටි. දාද ඔබ මේ ඊට පස්සේ පෙර පෙර සංඥා නිසා නව සංඥා පෙර මතකේ නිසා මේ සංඥා සකස් වෙන්නේ. පුරාණ මිදම්බිකේ කම්මවදාව කිව්වේ ඒකයි. දැන් ඔබට පේන අරමුණේ ඔබ සත්‍යයක් නොවන කල බාහිර ඇත්තක් නොවන කල සිතත් සත්‍යයක් නොවන කල ඒ අරමුණ මිදෙනව නේද එනේන අරමුණෙන් එතකොට මිදෙනව නේද එයයි 이르දිපාද සද්ධා සිතට එන අරමුණේ සත්‍ය දකින තැන වීරිය ඊට ගන්න වීරිය එන අරමුණ දකින්න සති සමාධි ප්‍රඥා ඒ සිත දකිනව සත්‍ය සතිය එනේන සිත දැකීම සද්ධා වීර සමාධියක් උපදින අනිමිත් සමාධිය ඒ සිතුවිලි වලින් මිදුණු තැන උපදින සමාධියයි. ඒ සමාධිය අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත සමාධියයි ශුන්්‍යතයි කියන්නේ බාහිර දෙයක් හම්බ වෙන්නේ ඔබට මේ පේන එක දෙයකවත් ඔබ සම්මුති නාමයක් නැතුව දකින්න අනේතර ඔබට මේ කතාව තේරෙනවා බද්ධේ කරත්න තියෙන කතාව හිස් හුදකලාවක් ඒ කියන්නේ සම්මුති මුකුත් නැති වෙලා නෙමෙයි අතරමා භූත නැති වෙලා නෙමෙයි නැති වෙන්නේ සිතුවිලි සිතුවිලි හරයයි නැති වෙන්නේ මේ එනවා පොත කියලා හැඩතල එනකොටම නමුත් ඒකේ සත්‍ය දකින්න තැන කම්පණය වෙන්නේ අන්න රස පටිසංවේදී රස රාගන පටිසංවේදී රස දැනෙනවා ස්කන්ධයට නමුත් ඒ ගැන ඇල්මක් නැහැ ඒකේ සත්‍ය දකිනවා අන රාගන පටිසංවේදී ඒවායි හොය හොය කන්නේ නැහැ දැබුණොත් කෑවා දුන්නොත් කෑවා නැත්තම් ඕනේ නැහැ ඒක ඒක ඒක ඒක මේ මේ සිතුවිලි නැති තැන තියෙන කතාව හරිම වෙනස් මේක භාෂාවට භාෂාවේ තියෙන අන්ත දෙකක් එක්ක තියෙනවා එක්ක නැහැ නැහැ කිව්වොත් තියෙනවා තියෙනවා කිව්වත් නැහැ ඒක දෙකම ගැට ගැහිලා නමුත් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කතා කරන්නේ තියෙනවා කියලාවත් නැහැ කියලාවත් නෙමෙයි හේතු තියෙනකොට ඇති වෙලා නැති වෙලා එකක් ගැනයි ඒක මායාවක් ඒක සත්‍යයක් නෙමෙයි ඒ සත්‍ය දකින කෙනා කෙනෙක් හම්බ වෙන්නේ දෙයක් දකිනකොට දැකීම පමණයි. දකින කෙනෙක් දකින දෙයක් නෑ. දකින දෙයක් නැතිකොට දකින කෙනෙකුත් නැති වෙනවා. මේ නෑ හැඩතල එනවා යනවා. ඔහු නුවණින් දකිනවා. ඒවට රින්ගන්නේ නෑ. ඒවා ප්‍රපංච කරන්නේ මඤ්ඤණා කරන්නේ නිරෝෂේෂ විරාග නිරෝධයක් එන්නේ. ශේෂයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ සිත ඇතුළේ නැතිවලා ඊගාව සිතට මේ සිතේ සම්බන්ධයක් නැහැ. පොත දකින හිත බිත්තිය දකිනකොට බිත්තිය දකින හිතේ ස්කන්ධ වෙනස්. පොත දකින හිතේ ස්කන්ධ වෙනස්. පොත දකින හිත ඒ මොහොතේ මාටගෙන නිරුද්ධ වෙලයි බිත්තිය දකින සිත උපදින්නේ. අවුත්වා සම්භූතං උත්ථානං භවිස්සති. පෙර නොතිබීම මේ සිත හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලයි ඊගාව සිත හටගන්නේ. හැබැයි මේ ෂණයෙන් වේගෙන් සිද්ධ වෙන සිත් පරම්පරාවක්. ඒයි සිතුවිලි සංසාරේ. ඉතින් අපි පේනවා පුබ්බේ අනුසුත මේ මෙතන චුතුප්පත ඥානේ මේ සිත එක්ෂණික වටගෙන උදතන පෙරමතකේ නිසා මේ සංඥාව නිසා මේ සිත එන්න කියන එක. ඒ වගේම පුබ්බේනහස් ස්වාමීන් හැම එන එන අරමුණේ හැම කඳ පරම්පරාවක් දකිනවා. අන් අයගේ සිතත් හටගෙන ඒ සාගදේ සමූහයටගෙන නැති නැටිත් දකිනවා. පුබ්බේ අනුසුතේ සුදම් සුදේ මේ පෙරණ සුවිරු ධර්ම තුල ඔබ දකින්න මනහකට ඒක්ෂණික සිතක කතාවක් තියෙන්නේ. ඒ නිවන් මඟ ඔබට හමු වෙන්නේ තුලිනුයි. පොත එනකොටම ඔබ පොත කියලා රැවටෙනකොටම ඔබ රැවටිලායි බාහිර. එතන උපාදාන වෙලා ඉවරයි. හැබැයි ඒකේ සත්‍ය දකින්න කියන්නේ පොත එන්නේ නැතුව නෙමෙයි. පොත එනවා. නමුත් ඒකේ සත්‍ය දැකලා ඒකෙන් මිදිලා අන්න නිවන් මඟ සාක්ෂාත් වෙනවා. ඒකේන සත්‍ය දකින්නවා. ඒකේනට මාර්ගය උපදිනවා. මධ්‍යම ප්‍රතිපදාව එතනයි තියෙන්නේ. දැන් මේ කෙලෙස් ඔබ දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු තමයි කෙලස්. ඔබ හිතනවා මේ මම මේවා කන්නේ නැහැ මම මේවා කන්නේ මම මේ විදිහට අඳින්නේ මම ඒවා අඳින්නේ නැහැ මම මෙහෙමයි දැන් මම හැදිලා තියෙන ඔබගේ පුරුදුත් එක්ක ඔබ පුරුදු කළා ඔබ දාත් මදින්නේ පුරුද්දට ඔබ කොණ්ඩේ පීරන්නේ පුරුද්දට ඔබ හැමදේම කරන්නේ පුරුද්දට දැන් ඔබ නව පුරුදු ඇති කරගත්තොත් ආ ඒවත් එකතු වෙනවා අර ගොඩටම අන්න ඒක නිසා තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැදගත් වන්නේ. uppānaṁ කුසලානං ධම්මා uppānaṁ අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං තචිත්තං පග්ගඤ්ඤාති පාදාති. අනුප්පානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඉපදුණු නැති පාපක අකුසලම නොඉපදීම සඳහා චන්දං ජනේති වායමති විරියං ආරහතේ චිත්තං පග්ගඤ්ඤාති වාචාති. පජහති නැවත නූපන විදිහටම ඒක සත්‍ය දැකලා මේ අත්හැරලා දැවෙනවා. අන්න ඒ ඒ බාහිර දෙයක් ඇත්ත නොවුණු තැන තණ්හා උපදින දෙයක් නැති වෙනවා. අන තණ්හාව නැති වෙනවා. තණ්හක්කයෝ නිබ්බානෝ කියන තැනට එනවා. භව නිරෝධෝ නිබ්බානෝ එක්ෂණික සිත මේ දෙයක් කියලා ගත්ත තැන භවයේ. ඒ සත්‍ය දැකින තැන එතනින් මිදෙන තැන භව නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. ධර්මයේ මනාකොට ගැලපෙන ආගමුල මැද. හැබැයි මේක පුහුණු වෙනකොට ප්‍රායෝගිකව ඔබ ඔබගේ සිත දකිමින් මිදෙන මගදී මේ කතාව අතිශයින්ම මේ මේ තියර එහෙම නැත්නම් අපි කතා කරන න්‍යායාත්මක පැත්තට වැඩිය හාත්පසින්ම වෙනස් අත්දැකීම් ඔබට එන්නේ. ඒක වචනෙන් කියා ගන්න බැරි තරම් ලුණු රහගෙන වචනෙන් කියන්න බෑ වගේ. මේ නිවන් මඟ අවසාන ටික ඒ විදියයි. ඒකයි සබ්බස සූත්‍රයේ පෙන්නන්නේ දස්සන පහතබ මේ ප්‍රාර්ථෝගෝසේ කල්යාණ මිත්‍රකෙන් අසාධනක සත්‍ය ධර්මයේ බාහිර ඇත්තක් නොවන විනීය ලෝකේ අවිද්‍යාව දෝන දුකෙන් මිදෙන මඟ ලෝකෙන් මිදෙන මඟ ලෝකේ ඇත්ත ඇත්ත දා සිතේ හැදෙන ලෝකේ තියෙන අපි කවුරුත් මේ ලෝකේ කෝටි 800ක් වෙනවා කෝටි 800ම සිත්වල ලෝක හදාගෙන ජීවත් වෙන්නේ. ඒතර සබුද්ධ ශාසනය කියලා යට හම්බ වෙන්නේ මේ සිතේ එනේන අරමුණ මිදෙන තැන තමයි ශාසනය තියෙන්නේ. එතන තමයි ශ්‍රමණේ ඉන්නේ. එතන තමයි අතර මේ ශ්‍රමණ සූත්‍ර බුදුන් වහන්සේ දේශනා කරන ශාසනයේ අදැනට දේශනා කරන වික්ඛු සූත්‍ර දේශනා කරන මේ හැමතැනම පෙන්නනවා මේ කාරණේ. ශ්‍රමණ කියන්නේ සිවුරක් දාගත්ත අද මේ ට්‍රැඩිෂනල් එහෙම නැත්නම් සංස්කෘතිය තුල තියෙන ඒ රූප රාමෝම නෙමෙයි. ඒ ලොකු හරයක් තියෙනවා. හර පද්ධතියක්. දකින්න නුවණින් මේ කාරණා. ඉතින් ඒ අනුව තමයි අපි එක ඡේදයක් පැහැදිලි කරා. තුන්වෙනි <clears throat> ඡේදය. ඉතින් මූලික පැහැදිලි කිරීම දෙකක් තියෙන්නේ. ඇත්තට මේ හැම මේ හැම වචනයක්ම වගේ අපිට තේරුණා වැදගත් කියලා. මහාන බුද්ධාදී ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ අවිනීත බුද්ධ බුද්ධාදී සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ අවිනීත මේ වචනවල ලොකු තේරුම් තේනවා මහාන බුද්ධාදී ආර්යයන් නොදක්නා පාරයන් දකින්නේ නැහැ කියන්නේ නාම රූප දෙකෙන් මිදුණු ඒ බුදුන් වහන්සේ ඒ රහතන් වහන්සේලා නොදක්නා. ඒ කියන්නේ වුන් මෙන්න මේ වගේ කෙලෙස් වලින් මිදිලා ඉන්න ආකාරය නොදක්නා. ආර්ය ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ කියන්නේ ඒ නාම රූප එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙන ධර්මතාවයට අදක්ෂ ආර්ය ධර්මයේ අවිනීත එනේන අරමුණේ ඒ ඒ තැන විසිරි විසිරි යන තැන විනයක් නැහැ. අරමුණේ සත්‍ය දකින විනයක්. එනේන අරමුණ දකින මිදෙන විනය. අන්න. දකින්න ධම්ම විනයයි මේ ධර්ම විනය කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණේ. ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ අවිනීත අන්න බුද්ධාදී ආර්යයන් දක්නා ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ අවිනීත ඒ ධර්මතාවයේ දැකීම ධර්මයයි. ඒ ධර්මතාවයේ දකින එනේ නර්මණයෙන් දකින මිදෙන ඒ විනයයි විනය ධම්ම විනය හඳුනා ගන්න. එක් අරමුණක අරමුණෙන් අරමුණ දකින එකමයි මේ නිවන් මඟ බුද්ධ ශාසනය. එහෙම නැත්නම් ඔබ කියනවා නම් යම් කිසි දෙයක් අභිධර්මයේ වේවා මේ සිතේ ගැඹුරු ආර්ථය දැකීමයි අභිධර්මයි. ධර්මතාවයේ දැකීමයි අභිධර්මය කියන්නේ. ඒ දකින්න ඒක විභජනය කරන්න පුළුවන්, විභජනය කරන්න පුළුවන්, බෙද බෙද දක්වන්න පුළුවන්, චිත්ත වීති විදියට දක්වන්න පුළුවන්. ඒ කුමන ආකාරයෙන්කවත් එකම කතාවයි කියන්නේ එක්ෂණික සිතක උදේවැය දැකීම. ඇති වෙන නැති වෙන ආකාරය දැක මිදෙන ගමනයි නිවන් මඟ වන්නේ. බුද්ධ ආදී සත්පුරුෂයා නොදක්න සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ අවිනීත ආශ්‍රිතවත් පු탁 ජනතේ මේ ඒ කියන්නේ එනේන සිතට ඇත්ත වෙලා බාහිර ඇත්ත කරගෙන ඒ සිතට කොටු වෙලායි සිතෙන් ඒ විඳීම ඒ විඳිනවා දුක් විඳිනවා සැප විඳිනවා කියන මෙන්න මේ භූමිය තමයි පෘ탁ජන අසෘතවත් පෘ탁ජන භූමිය. මේ ධර්මය නොදන්නකම අසෘතය. අසෘතවත් කියන්නේ ඒ වගේම පෘ탁ජන භූමිය මිත්‍යා දෘෂ්ටික ඝන අන්ධකාර භූමිය. රූපය ආත්ම වශයෙන් දකි අන්නේ දැන් දකින විදිහ රූපං ආත්තතෝ සමනුපස්සති අත්තනීවා රූපං සමනුපස්සති රූපස්මින් ආත්තාන සමනුපස්සති අත්ථ නීවා රූපං සමනුප්පස්සති. රූපේ මාත්මය කියලා දකිනවා ආත්මය තුල රූපයක් තියෙනවා කියලා දකිනවා. රූපයමයි ආත්මය ආත්මයමයි රූපේ රූපය තුල ආත්මය තියෙනවා ආත්මය තුල රූපයක් තියෙනවා. ඉතින් මේක දෘෂ්ටියක්. මේ අපි ගන්නෙ බාහිර හැඩතලයක්. අය ආලෝකයේ වැඩනකොට ඔබට එළිය පේන ගහක් කොයි විදිහට ඒ වගේම තමයි ඔබගේ කය පේන්නේ. ඒ දෙකම එකයි. බාහිර දෙයක් ගස කියලා දකිනවා නම් ඒ විදිහම තමයි ඔය කය දකින්නේ. මමයි කියලා දෙයක් එතන හම්බ වෙන්නේ ඔබ මේ සත්‍ය දකිනකොට. ඒ ඒ එකම ඒ එකම ස්වභාවය ඇති වෙන නැති වෙන සිතේ ස්වභාවය දකින කෙනාට බාහිර මම මගේ කියනවත් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒකයි දැන් මේ ආකාරයට අර ස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ආයතන හයටම මේ විදිහට දකින්න ඕනි. ඒ කියන්නේ වේදනාවමයි ආත්මය ආත්මයමයි වේදනාව වේදනාව තුළ ආත්මයක් තියෙනවා ආත්මය තුළ වේදනාවක් තියෙනවා ඒ වේදනාවටත් පණ දෙනවා සංඥාවටත් පණ දෙනවා සංඛාටත් පණ දෙනවා විඤ්ඤාටත් පණ දෙනවා ඒ දෘෂ්ටියට මායාවට කවදාවත් පණ දෙන්න බෑ නමුත් අපි එහෙම හිතාගෙන ඉන්නවා මේ මම ඉන්නවා මේ මම මැරෙනවා දැන් මේ ශරීරයට කතා කරනවා ශරීරයට නෙමෙයි අහිත නැති නිසායි ශරීරය වල්ලන්නේ එහෙමනම් මැරෙන්නේ හිතයි යන හැම මොහොතේ මේ සිත මැරෙනවා දකින්න නුවණින්ම. ධම්ම චක්කුසේ අවදුණු කෙනෙකුට මේ ධර්මතාවය දකින්න කෙනෙකුට ඒ මොහොතේ හැම මොහොතෙම ඔහු දකින්න අර ස්ට්‍රේ කිරණයක් අර කැමරාවකින් ෆොටෝ එකක් ගත්තා වගේ. දැන් ස්ට්‍රේ කැමරාවේ ෆොටෝ එකක් ගත්තාම ඔබගේ මේ එළියේ තියෙන හම් කඩේ පේන්නේ ඒක ඇතුලේ තියෙන අස්ති පද්ධතිය පේනවා. එතකොට මේ මෙන්න මේ වගේ දෙයක් මේ ධර්මතාවයේ සත්‍ය අවබෝධ වුණු කෙනෙක් ඒ අරමුණ එනකොටම ඒ අරමුණේ අර බාහිර දේ නෙමෙයි ඒ අරමුණේ සත්‍ය දකින්නවා. සත්‍ය දකින්නකොට එහෙම දෙයක් නැති බව දකිමින් ජීවාසය කරනවා. ඒකයි සුපරිශීස නිබ්බාන ධාතු මේ ජීවත් වෙනකොටම ආයතන වල මරණය මැරෙලා ඉවරයි. සලායතන නිරෝධෝ නිබ්බානෝ කිව්වේ ඒකයි. එතන නිබ්බාන ආකාර දෙකකට පෙන්නනවා නිවනේ නිසා. සුපරිශීස නිබ්බාන ධාතු අනුපරිශීස නිබ්බාන ධාතු කියලා. ඉතින් ඒ ශරීරය පොළොට පස්සේ නැතනත් මරණයක් අනු නිබ්බාන දුකට දෙයකට පෙන්නනවා දුකින් මිදෙන නිවන් දකින මඟ මෙයයි මහා නුවණකින් මේ ඊතුරු ටික දකින්න ඕනි ඔබට ඔබ ඉන්නවා කියන දැනීම ආශ්‍රව කෙලෙස ඒ රාග දේශ මොහසිතේ ස්වභාවය මේ ගැන අපි ගොඩක් කතා කරන්න ඕනි වෙනම සූත්‍රය ගැන කියනවා නම් අපි ඊගාව ඡේදයට අපි අද දවසේ පැහැදිලි කිරීමට ආවොත් හේ අනිත්‍ය රූපේ අනිත්‍යයි ඇති සැටි නොදනී නම් අනිත්‍ය වේදනාව සංඥාව සංකාරය විඥාන ඇති සැටි නොදනී නම් දුක්ඛ රූපේ දුකයි තත්ත්ව පරිදි නොදනී දැන් රූපේ අනිත්‍යත දුක් රූපේ අනිත්‍යද කියලා කියවම අනිත්තම් බන්තේ රූපේ නිට්ටයද අනිත්‍යද කියලා කියවම එතන අපි අනිත්‍ය මෙන්න මේ සිතේ හැදෙන දෙයක් අපි තියෙනවා කියලා රැවටිලා අපි අපි ඉන්නවා ඒක ඒක අපිට ඇත්ත වෙලා. දෙ තියෙනවා. ලෝකේ තියෙනවා. මීර තියෙනවා, හඳ තියෙනවා, පොළොව තියෙනවා. නැති දෙයක් තියෙනවා කියලා සිතීම තුලම ඔබට උරුමවන්නේ දුකමයි. ඇයි මෙලොව කිසිවක්ම ඒ සංකතය තුළ හේතුව ඇති වෙනකොට නැති වෙනවා. ඒක දකින්න ඇස් ඇත්තෝම දකිත්වා කියනවා වගේ. දුක්ඛ රූපය දුකයි තත්තු පරිදි නොදැනී නම් දුක්ඛ වේදනාව සංඥා සංකාර විඥානය තත්තු පරිදි නොදැනී නම් ආත්මය රූපේ රූපය අනාත්මයි යථාභූත කොට නොදැනී නම් දැන් අනිත්‍යයි කියලා දකින්න <coughs> රූපය ගැන මේ කතා කරන්නේ. රූපය අනිත්‍යයි කියලා දකින්න, රූපය දුකයි කියලා දකින්න, අනාත්මයි කියලා දකින්න. දැන් කෙනෙක් දකින්නේ නැත්තම් සාමාන්‍ය පෘථග්ජන මනුස්සයාට රූපය ඇත්ත වෙලානේ. රූපයක ඇත්ත කරගෙන ඉන්නේ. බාහිර දෙයක් තියලා ඒක නිසා ඒ දේ පින් කරන්න පුළුවන්, පව කරන්න පුළුවන්. ඇත්තට මේකට ඇලෙනවා, ගැටෙනවා. ඒක නිසා රාග දේශ මොහ සිත්වල ස්වභාවයයි. නමුත් මේ ආර්ය භූමි ආර්ය ප්‍රතිපදාව පටිසෝතගාමි මාර්ගය තුල ගඟ ගලන අතට ගලනවා නොවේ. ඒ එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන මහා ශාන්ති සෝයක් නම් පවතිනවා. එයත් අත්හැරුණු තැනයි ඔබට නිවන් මාර්ග සාක්ෂාත් වෙන්නේ. ආස්වාක්ඛ්‍යා ඥානෙ ඊටම වැදගත්. පුබ්බේනවා සත්‍යන එන සිත ඇති වෙන නැති වෙන සිත කඳ පිළිවෙත් දකින්න. ඒක අතීත සංඥා නිසා නව සංඥා සකස් වෙන්නේ. ඒ නිසා අනාගත සංඥා සකස් වෙනවා. අඩතල යනකොට ඒකට නම් වෙනවා, ගැට ගෑනවා. ඉතින් මේකම මේක තමයි අපි ජීවත් වෙනවා කියලා කරන්නේ. ඔබට දැන් වයස අවුරුදු කීයද? ඔබ තව කොච්චර කාලයක්ද ඉන්නේ? මේ ගැන හිතන්න. ඔබ කොයි මොහොතේ හෝ පොළොවට ඔය ශරකූඩුව පස් වෙනවා. ඒ මොහොත ගැන කියන්න බෑ. නමුත් ඔබ මේ සත්‍ය දකලා තිබුණොත් ඔබට මේ අන්තිම මොහොතේ එන හුස්ම බිඳුවත් හෙලන්නේ සත්‍ය දැකලා. ඔබ එතකොට මේ ලෝකයක් නැති ලෝකයක ඔබ උපදින්නේ නැහැ. ඔබ නිවන් දකින්නමයි. ඒකයි සුද්ධාවාසවල උපදින හේතු තියෙන්නේ. ඒ කියන්නේ සුද්ධාවාසයක් කියලා පෙන්නන්නේ ආයතන වලට කොටු නොවුණු තැන, ආයතන වල මිදුණු තැන. සුද්ධ ස්වභාවයක් මේ සිතේ ප්‍රබාස්සර සිතේ ස්වභාවයේ තියෙනවා. ඒක එහෙම තැනක් පනවන්නේ. නමුත් ඒක බාහිරින් හෙවට ඔබට හමු වේවිද? නෑ. මේ සිතේ සංඛාර වලින් දකින්න. සංඛාර වලින් දකින්න දේ සිතේ සිතේ හැදගෙන නිරුද්ධන දේම මේ විශ්වයේ ලොකු කතාවක් තියෙනවා. බාහිරත් මේ ලොකු කතාවක් තියෙනවා. සිත කියන්නේ ශක්ති ස්වභාවයක්. බාහිර දෙයක් නැති දෙයක් ඇති කියලා ගැනීම තුළ උපදින ශක්තියක්. ඒක බන්ධන ශක්තියක්. ඇලීමත් බන්ධනයක්, ගැටීමත් බන්ධනයක්. හේතු තියෙනවා නැව සකස් වෙන හේතු තියෙනවා. ඉතින් දකින්න කුසලය නම් මේ සත්‍ය දැකීමයි. අකුසලේ නම් රැවටීමයි. විද්‍යා අවිද්‍යා ඝන අඳුර මෝහය නම් මේ සිතට රැවටි බාහිර ඇත්ත කරගෙන සැප දුක් විඳීමයි. ඒ පෘථග්ජන පුදුන් භූමියයි. නුවණින්ම දකින්න තින සංගති පස්සෝ ස්පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානත් සංජානත් විතක්කේති යම් විතක්කේතම් ප්‍රපංචේති යම් ප්‍රපංචේතම් විජානාති කිව්වොත් බාහිර ඇත්ත වෙලා ප්‍රජානාති කිව්වොත් ඔහු සත්‍ය දැකලා මිදෙනවා එයයි දුකේ මිදෙන මඟ. මේක විශේෂයකට විභාගයකට කාටවත් දැනුමට නැත්තම් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් මේ මරණ කම්ම බණ කීකේ ඉන්න වර පොටලිය හාමුදුරුවෝ වගේ එහෙම දෙයකට නෙමෙයි. ඔබේම සිත දැකලා මිදෙන මඟ අපිට දැනෙනවා. යමෙක් ඒ මඟ ගමන් කරනකොට ඔහු මුකුත් වචන වලින් කිව්වට පළක් නැහැ. වචන වලින් කිව්වට කවුරුත් ඒ විශ්වාසයව පවතින්නේ නැහැ. නමුත් මේ ධර්මය අවබෝධ වුණු කෙනෙකුට යම් තරමකට දාවුවත උනේ ඒ තරමටම ඔහුට අන්න අයගේ කඳ පිළිවෙත් පේනවා. මොහු මේ කෙලෙස් කරනවා කියලා ඔහුට අවබෝධයි. ඔහු දකිනවා ඒ ශාසනය තුල ඒ සැබෑ මාරයන් වහන්සේලා සිත ඇත්ත දැකලා මිදෙන මාර්ගය තුල පුහුණු වෙන අයයි ආර්යයන් වහන්සේලා. මේ ධර්මය පිරිසිදු කර දකින්න අපි කොච්චරනම් මල් පූජා කරන්නේ නැද්ද? අපි කොච්චරනම් ගාත කියන්නේ නැද්ද? අපි කොච්චරනම් හඳුන් කුරු ගහන්නේ නැද්ද? බලංගොඩ හාමුදුරුව එක තැනක කතාවක් කියනවා මට ඉවසන්න පුළුවන් කුමාරතුංග මුනිදාස ලියපු කවියකට කියන්නේ මුනිදාස මට ඉවසන්න පුළුවන් මම කිව්වා කියලා හැබැයි අර පල්හා ධර්මශාලාවේ බොරු කියන එක නම් මට ඉවසන්න බෑ මුනිදාස මේ කතාවේ මුලින් මේ කවිය මෙන්න මෙහෙම පැහැදිලි කියවත් තියෙනවා මුනිදාස බලන්න මේ කූඹි පිරීලා මේ බුද්ධ පූජාව කියලා මේ ගෙනත් තියලා තියලා ගිහිලා ඒවා කුණු වෙලා ඒවා පුලුණු වෙලා ඒවා ගඳ ඒවා මැස්සවහනවා මේ කූඹි පිරීලා මේ මල් පාර මේ තියලා තියලා ගිහිලා ඒවා පාර වෙලා ඒවා අස් කරන්න කවුරුත් නැහැ. මේ බුදුන් වහන්සේ බුදු රූපේ කතා කරයි කියන විදිහට මේ කොහොමද උන්දස් මේ කවියක් ලේනවා. හැබැයි බුදු රූයෙන් කතා කරන විදිහට එතනදී කියනවා මුනිදාස මට ඉවසන්න පුළුවන් මේ සේරම. හැබැයි අර පාළයා ධර්මශාලාවේ මම කිව්වා කියලා ඒ කියන බොරු නම් මට ඉවසන්න බෑ කියලා. මෙන්න මේ වගේ අද ධර්මයේ කියලා ගොඩාක් අය කරන්නේ ධර්මයේ නන් නෙමෙයි. ධර්ම මාර්ගයේ තුල ඔබ දකින්න නිර්මල ගමනක්. ඒ නිර්මල ගමන ඔබට හමු වෙන්න ඕනේ. බුදුන් වහන්සේ මේ හැම දෙයක්ම අගමුල මැද දේශනා කරනවා. සාමාන්‍ය මිනිසයා ඉන්න තැනින් පටන් අරගෙන ඒ ඒ මිනිසයා තිරිසන් සතාට දෙන දානෙත් ඒ අසරණ මනුස්සයට දෙන දානෙත් ඒ වගේම මේ මාර්ගඵලලාභීන්ට දෙන දානෙත් ඒ වගේම උසස් කොට සලකලා අවසාන කියන්නේ මේ එකක්වත් දෙන නෙමෙයි බුදුන් වහන්සේ ආගේ කරා ওই සේරම කියන්නේ ධර්මයේ සිත එක මොහොතක් දැකලා මිදෙන දෙයි වටින්නේ කියලා කියන්නයි. දාන 1000ක් දෙනවට වැඩිය ඒ ධර්ම දානෙ මුතුන් කියන්නේ ධර්ම දානෙ කියන්නේ මොකක්වත් නෙමෙයි. දැන් අද ඒකත් වෙනින් දෙයක් කරගෙන ධර්මය කියන්නේ මේ සිතට එන අරමුණ දැකලා මිදෙන තැන. සිතට එන අරමුණ දැකලා මිදෙන එකයි ධර්මය කියන්නේ. බුදුන් වහන්සේ අගය කරන්නේ මේ ධර්ම දානෙ. ධර්ම දානෙ කියන්නේ ඒක කෙනෙක්ට පෙන්වන්න ඕනේ. සාන්දිටික අකාලිකේ එන්න ඇවිල්ලා බලන්න මේ සිත මිදෙනවා. ඔබ නිවන් දකින්නවා කියලා කියන්න ඕනේ. ඒ පරිවිඩය දෙනවා නම් ඔහු කල්යනා මිත්‍රයෙක්. ඒ දානයයි බුදුන් වහන්සේගේ කරන්නේ. මේ සිත එක් මොහොතක් ඇති වෙන නැති වෙන ආකාරය දකිනම් ඒ ඒ එක් ක්ෂණයක් මේ සිතේ සත්‍ය දකිනම් බුදුන් වහන්සේ අවුරුදු 100ක් ජීවත් වෙනට වැඩිය ඒ සිත එක් මොහොතක් ධර්මයේ ඒ දකින්න එක ධර්මතාවයේ දකින්න එක අගය කරන්නේ. නුවණින්ම දකින්න මේ කාරණාව. ඊටාම වැදගත් ඔබට මේ කාරණාව ඉතින් සංකතු මේක මේ මේ අපි සූත්‍රයේ උදාන සූත්‍රයේ ඊගව ඡේදයට එමු. සංකතු ප්‍රත්‍යুৎපන්න ඒ කියන්නේ ඇති වෙන නැති වෙන මේ රූප ස්වභාවයේ රූපේ සංකතයේ තත්වාකාරයෙන් නොදනීනම් සංකතු වේදනා සංඥා සංකාර විඥාන තත්ආකාරයෙන් නොදනීනම් රූපේ බිඳේ ඇති සැටි නොදනීනම් වේදනා සංඥා සංඛාර සියල්ල බිඳේ ඇති සැටි නැති නොදනීනම් ඒ තැනම ඇති වෙලා නැති වෙන ආකාරය නොදනීනම් මහාන සුතවත් ආර්ය ශ්‍රාවකතේ මේ බුද්ධ ආදී ආර්යයන් දක්නේ ආර්ය ධර්මයේ දක්ෂ වූයේ දැන් මේ ආර්ය ධර්මයේ අදක්ෂ වූ කෙනා රූපේ බොරුවක් කියන එක මේ රූපෙට රැවටිලා රූපේ සත්‍ය දකින්න නැත්නම් අන්නේ කෙනා මේ සසර දුකට වැටෙන කෙනා. ඒ සුතවත් ආරශාවකයා කියන්නේ මේ රූපේ සත්‍ය දකින කෙනා. ආර්ය ධර්මයේ දක්ෂ වූ කෙනා ආර්ය ධර්මයේ මොනවට විනීත වූයේ බුද්ධ ආදී සත්පුරුෂයන් දක්නේ සත්පුරුෂ දක්ෂ වූයේ සත්පුරුෂ ධර්මයේ මොනවට විනීත වූයේ රූපේ ආත්ම විසින් මේ රූපේ ආත්ම විසින් නොදකි ආත්මේ රූපවත් කොට නොදකි ඉතින් ඒ තමම ඒසු හමස්මි මේසෝ අත්තා නෙමේ නේ තමම නේසෝ හමස්මි නමේසෝ අත්තා තෙන් රූපං අත්තතෝ සමනුප්පසති නෙමේ රූපවත්තං වාතතෝ සමනුප්පසති නෙමේ එතකොට මෙතනදී කියන්නේ රූපං සෝ අනිච්චං රූපං අනිච්චං රූපන්ති යථා භූතං පජානාති අනිච්චං වේදනා අනිච්චා වේදනාති සංඥා සංඛාර විඥාන අනිච්චං විඤ්ඤා යථා භූතං පජානාති ඇත්ත දකිනවා අනිත්‍ය රූපේ රූපේ අනිත්‍යයි තත්තු පරිදි අනිත්‍ය වේදනා අනිත්‍ය සංඥා සංකාර විඤ්ඤා අනිත්‍යයි තත්තු පරිදි දකිනා ඒ දුකෙන් මිදීමයි රූපේ දුකේ ඇතිසැටි දකිනා වේදනා සංඥා සංකාර දකින ඒ දුක ඇති සැටි දනි අනාත්ම රූපේ රූපේ අනාත්මය ඇති සැටි දනි අනනිත දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ දකිනවා රූපේ සංකතේ යථාභූත දනි සංකතු වේදනා සංඥා සංකාර විඥාන දනි රූපේ බිඳියයි තත්වාකාරයෙන් දනි වේදනා සංඥා සංකාර මහාන මේ රූපේ විභව දර්ශනයෙන් වේදනාවගේ විභව දර්ශනයෙන් සංඥාවගේ විභව දර්ශනයෙන් සංකාරයන්ගේ විභව දර්ශනයෙන් විඥානයන්ගේ විභව දර්ශනයෙන් ඉඳින් මම නොෙමි නම් අතීත කර්මා කර්මාවි සංකාරයක් නොවි නම් මට මතු ස්කන්ධ පල කරන කර්ම සංකාරයක් නොවන්නේ එය නැති කල්හි මම නොවන්නේ මෙසේ මම කියලා කෙනෙක් හමුවන්නේ නැහැ අන්න එතනයි ඒ කාරණාව පෙන්වන්නේ මෙන්න මේ ලෙස දකින කෙනා ඕරම් භාගයේ සංයෝජන සිඳුනේයි කියනු ලැබේ. එතකොට ඕරම් භාගයේ සංයෝජන ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරාමාස සංයෝජන බිඳුණු කෙනා සක්කාය දෘෂ්ටි මේ තියනවා කියලා ගත්ත දෘෂ්ටිය මේ රූපේමයි රූපේ සත්‍ය දකින්න ඕනේ. එහෙනම් මේ රූපේ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න ඕනේ. අරමුණක් එනකොටම ඒ අරමුණ සත්‍ය කරගත්තොත් රූපේට රැවටිලා රූපයට රැවටුණු කෙනා සසර දුකට වැටෙන කෙනා. සසර කියන්නේ මේ සිත් පරම්පරාව. ඒ තුල නැවත සිත් හට ගන්නවා. මේ සිත සත්‍ය වුණු තැන ඊගාව සිතත් හට ගන්නවා. ඒ ඒ සිතත් ඔහු ඇලෙනවා. මේ සිතේ ඇලෙන ගැටෙන ස්වභාවයට නව එන එන සිතට රැවටි රැවටි යන කෙනා විඳ විඳ යන කෙනා විඳවන කෙනා අන්න කර්ම රැස් වෙනවා. දෙයක් තියනවා නම් දේ ඇලෙනවා එක්කෝ කැමති ඒකට අකමැති ලෝභ දේශ මෝහ චක් මේක චක්‍රාවාටයක් වගේ දිය සුලියක් වගේ සසර දිය වටයක් කරකිනවා මේ කෙනා මැරෙන කොටත් සිතක් මේ මොහොතේම හට නැතිනකොට තව සිතක් සකස් වෙන්න කොයි හරි හේතු තියෙනවා මිදෙන්නේ නැහැ මේ මිදෙන්නේ සත්‍ය දකින්න කෙනාමයි ඉතින් මේ අපි පැහැදිලි කරේ ආතන තවත් මේක දිගට පැහැදිලි වෙනවා. තවත් මේ දිගට මේ සූත්‍රය පැහැදිලි කරනවා. මහාන මේ ලෝකයේ අසවතවත් පුදක්ජන ත්‍රමේ මේ මේ භය ත්‍රාස්තේ ත්‍රාසේ නොවිය යුතු කරුණෙහි ත්‍රාසේ භය ඉඳින් නොවන්නේ මීනම් අතීත කර්මාභි සංකාරයක් නොවී නම් මතු ස්කන්ධ පහල කරන කර්ම සංකාරයක් නොවන්නේය. එහෙනම් මේ කර්මය රැස් වෙන්නේ නැහැ. අර කර්ම සංකාර කියන්නේ ඒ කියන්නේ මෙතන දෙයක් හටගැත්තොත් දැන් එන සිතට එන අරමුණ සත්‍ය වුණොත් ඒ සත්‍ය විච්ච තැන එයාට පොත කියන දෙයක් හම්බ වෙනවා. ඒ වුණොත් ඒකට ඇලෙනවා ගැටෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා. තණ්හා උපදිනවා, ආසාව උපදිනවා, ඇලෙනවා, ගැටෙනවා. උපාදාන වෙලා අන්න රැස් වෙනවා. නිර්වශේෂයක් වෙන්නේ අවශේෂ ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඊගා මේ සිත් එකතු කර කර යනවා. අන්න සංඛාර රැස් කර කර යනවා. එතකොට මෙතන තියෙන්නේ මේ සිතේ සත්‍ය දකින තැන නැවත සංඛාරස්සස් වෙන්නේ නැහැ. කර්ම විපාක දෙන්නේ නැහැ. මේ මේක දැන් ප්‍රායෝගිකව ඔබ දකිනකොට ඔබ මේ දකින්නේ පුදුම කතාවක්. يعني මේ විදිහ මේ දැන් මේ කතා කරේ අපි පෙළ දහම. නමුත් ප්‍රායෝගිකව ඔබ දකිනකොට ඔබට දැන් මේ අඹ ගහ තියෙනවා. මේ මේ හැමදේම මේ විදිහටම හතරමහා භූත තියෙනවා. නමුත් ඔබට ඒවැ ඒ සම්මුති නාම මුකුත් එහෙම ඒ වටිනාකම් නැහැ. මේ සත්‍ය දකින්න කෙනාගේ ස්වභාවය ඒ ස්වභාවයටපත් වෙනවා. එතකොට ඒ කෙනා හුදකලාවක් දකිනවා. ඒකට කම්පන නැහැ. අඹ ගහ, පොල් ගහ එහෙම කියලා පුටු මේ සෑඳන් එහෙම කියලා ඒ ඒවත් එක්ක ගැටෙන්නේ නැහැ දැන් ඇවිදිනවා පොළොව කියලා දෙයක් නැහැ, කකුල කියලා දෙයක් නැහැ. සම්මුති ප්‍රඥප්තියයි. එහෙම නැතුව ඒ ඔක්කොම අතර බමුදු ස්වභාවයක්. ඒ කියන්නේ අර ධාතු මත්තකේ වගේ. ඒතර ඒ කෙනාට දැනෙනවා තද ගතිය විඥානේ දැනීම දැනීමක් විතරයි. ඒකට කෙනෙක් නැහැ. ඒතර එතකොට මේ වර්ණයට වර්ණයක් විතරයි කෙනෙක් නැහැ. ඒතර ශබ්ද ශබ්දයක් විතරයි කෙනෙක් නැහැ. දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ දුටු බවක් විතරයි දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන තැනට එනවා ඉතින් දුටු දෙයක් නැහැ කියන්නේ පොත කියලා දෙයක් ඔහු හදාගත්ත දේ හම් වෙන්නේ නැහැ ඒ ඒ දේම පමණයි මම කියන්නේ ඒ දත්තෙමයි සංඥාවම. හැබැයි දෙයක් නැහැ කියන්නේ මමත් නැහැ එතන. ස්කන්ධෙමයි. උපාදානස්කන්ධේ මම උපාදානස්කන්ධයෙන් මිදෙනවා කියන එක නෙමෙයි. උපාදාන ඒ ස්කන්ධයමයි මම කියන්නේ. ආ ඒකේ මම වෙන් කරන්න බෑ. මේ මේක හරි ගැඹුරු කතාවක්. ඒ කියන්නේ දැකීම දැකීම පොළ ගැදෙන මේ පැත්තේ අන්තෙත් නැති වෙනවා, ඒ අන්තෙත් නැති වෙනවා. ඒ අන්තෙත් නැති වෙනකොට මේ අන්තෙත් නැති වෙනවා. අන්ත දෙකම නැති වෙනවා. හැබැයි මෙතන බාහිර පේන දේ මුලින් මේ ප්‍රතිපදාව තුළ කෙනෙක් පුහුණු වෙනකොට මේ ලෝකේ පේන හැමදේම සිතුවිල්ලක් කියලා දකින තැන. එතන බාහිරින් මිදෙන්නේ. ඊට පස්සේ සිතුවිල්ලෙත් ඇත්තක් නේද සිතින් මිදෙන්නේ. ප්‍රතිපදා ආකාර දෙකකට සකස් කරගන්න ඕනි. ඒක මාර්ගය තුළ වඩනකොට ඒ ඒ මුලින් ඒ ඒ ඒ යෝගාවචරයේ විදිහට කමඨාන් ගන්නකොට ඒක වෙන් කරලා ගන්න. එන ස්කන්ධ උදේ දැකීම තමයි. නමුත් ඒකේ ආකාරය පුහුණු වෙන ආකාරය වෙනසක් තියෙනවා. ඒකයි මේ මෙතන මාර්ගයත් ඵලසිතකුත් තියෙන්නේ. දැන් සෝවන් මාර්ගසිත මේ බාහිර ඇත්ත නොවන දකින්න එක. එතන ඵලසිත එතන මේ සමාධිමත් සිතක් උපදින සෝවන් සෝවන් සමාධිය ඒ ලෝකෝත්තර ප්‍රථම සමාධිය උපදිනවා. ධානයේ ලෝකෝත්තර ධාන උපදිනවා සමාධි උපදිනවා. එතකොට එතන සමාපත්තියක් වගේ එතනම ඉන්න පුළුවන්. ඒකයි සෝවාන් මට්ටමේම සමහර අය ඉන්නේ. නමුත් ඒක ඒ කෙනා ඒ කෙනාට මේ මේ මේ මිදීම මේ ඒ කෙනා සෝ එතන සමාපත්තියක් කරගන්න නැතුව ඒ කෙනා නැවතත් මේ ප්‍රතිපදාව දකින්න ගියොත් එයා සිතත් අත්තක් නොලබව දකින අනාගාමී භූමියට එනවා. ඒතර ප්‍රතිපදාව මෙතන අනාගාමී මාර්ගසිත එනවා. අනාගාමී ඵලසිතත් එනවා. එතනයි මාර්ගයේ ඵලයකුයි පෙන්වන්නේ හේතු වෙන්නේ. එතන පුහුණු වෙන කෙනාටයි ඒක හම්බ වෙන්නේ. හැබැයි මෙතන විශේෂ දෙයක්. සෙනගේ ඉන්නකොට ඔබ හුදකලාව යනවා. ගිනි අරගෙන ගිනි ගොඩක් වැද්දේ අයිස් කැටයක් තිබ්බා වගේ. අපි ඒවා නිතරම කියනවා. ඉතින් මෙතන හරි හරි බොහොම චමත්කාර තැනක් මේ පුහුණු වෙන කෙනාට හම්බ වෙනවා. ඔහු සක්මන් භාවනා කරනකොට උනත් ඔහුට දැන් ඇවිදිනවා ඇවිදිනකොට සක්මන් භාවනාවනේ. එතකොට ඔබ ඔබ දන්නවා සක්මන් භාවනා කරනකොට කොපාදේ ඉස්සරහට ගන්නවා, තබනවා කරනවා. මෙතන තද ගතිය දැනනවානේ. එතකොට ඔබට පොළොව කියලා දෙයක් නැහැ, කකුල කියලා දෙයක් නැහැ. ඔබට එතකොට තද ගතියටම ඔබ හිත තියාගෙන ඉන්න. හිත දුවන්නේ නැහැ කොහෙවත්. හිත එකම අර තද ගතියක තියාගෙන ඉන්නවා. එතන හුදකලාවක හිත තියෙනවා. ඒ කියන්නේ තද ගතියට හිමිකාරයක් නැහැ. දෙයක් නැහැ, කෙනෙක් නැහැ තද ගතියක් විතරයි. ඒකම ඊට පස්සේ ඔබට දැන් සද්දයක් ඇහෙනකොට එතනට හිත යනවාද කියලා ඔබට ඒකත් අර සති සම්පජාණයෙන් පේනවා. ගියොත් එතන විසිරෙනවා. හැබැයි එතන සද්දයක් විතරයි. එතනත් ඒකටත් ඇලෙන්නේ ගැටෙන්නේ සබ්දේ සබ්දයක් විතරයි වර්ණේ වර්ණයක සබ්දේ කියලා දෙයක්ුත් නැහැ වර්ණ කියලා දෙයක්ුත් නැහැ තදගතිය කියලා දෙයක්ුත් නැහැ මුකුත්ම නැති ශුන්‍ය ස්වභාවයක සිත පවතිනවා ඒක ප්‍රායෝගික පැත්ත අපි ඒ ගැන නැවත කතා කරමු ඒ ස්වභාවය තුළ කාලය ගොඩක් ගෙවි තියෙන නිසා මෙතනින් නවතිමු. නමුත් මෙත් තුල අපි තව ඉතුරු වෙලා තියෙන අපිට මේ උදාන සූත්‍රය තුල පැහැදිලි කරන කාරණා තියෙනවා. අපි ඒත් එක්කම ප්‍රායෝගික පැත්තත් තව ටිකක් ඊගා අවස්ථාවේ කතා කරමු. තෙරුවන් සරණයි.